මේ ඇගේ හැකියාව තමයි මෙහෙම පෙන්නන්නේ. අරයාගේ ඇහි හැකියාව එයත් කාමභූමියේදී මගේ ඇහි හැකියාව මෙහෙම පෙන්නන්නේ. නමුත් පවතින වෙච්ච සිද්ධිය ඇත්ත දකින්න එක විතරයි මට තියෙන්නේ. අරයට ඒක දැකේ කියලා නැත්නම් දෙන්නට පෙන්න මට මේකයි. නිරුප කියන තැනක ඇහැට ජලය වගේ පේනවා. මට පේන්නේ යන්නත් දෙන්නට බැලුමට. දැන් මම සම්මා දිට්ඨිය මේ අනුගුණේ මම ඇත්ත දකිනවා. අර ඇත්ත දැක්කේ නැහැ. එයාගේ ඇහි කෙරෙන කෘත්‍යය දැක්කේ නැහැ. ඉල්ලංගත්තට. ඒක නොදකිනකොට බාහිරයට දිවනවා, රැවටෙනවා කියන එක නවත්තන්න බෑ. දැන් මම දැක්කා, අපි දැක්කා නලියන ස්වභාවය, මිරිකු ස්වභාවය දිහා මේ ඇහෙන් බලනකොට මේ ඇහි හැකියාව තමයි ජලය වගේ පෙන්වන්නේ. පෙන්නුවට තියනව නෙමෙයි. අපිටත් පිපාසය ඇති වෙනවා. ජලය වගේ පේනවා. තියෙන දේ තියෙනව නෙමෙයි හිත දුරහරන. දැන් බලන්න ත්‍රිසංගත සතාගේ මට්ටමේම මට්ටම කියන්නේ ඒ අරමුණේම අපි යාගේ සංඥාවට වඩා වෙනස් සංඥාවකින් ඉන්නව නෙමෙයිද? එයා පේන දේ තියෙනවා කියන දේ පේනවා කියලා තැනක ඉන්නකොට බාහිර ජලයේ තියෙන සංඥාවකින් ඉන්නකොට රූපයක් තියෙනවා කියන සංඥාවකින් ඉන්නකොට අපි මොකද කරන්නේ විදිහුව නිසා අපිට පේනවා කියන සංඥාවකින් ඉන්නවා. රූපය තියෙනවා කියන සංඥාවකින් ඉන්නවා නෙමෙයි ඇහෙන් බලපු නිසා රූපය චිත්තට පේනවා කියන සංඥාවකින් ඉන්නවා. හැම වෙලාවෙම මේ පෙන්වන රූපය දකින්න මවලා පෙන්වන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් ඔයගොල්ලෝ අහලා ඇති කුණ්ඩදාන මහරහතන් වහන්සේ කියන කුණ්ඩදාන මහරහතන් වහන්සේ පෙර සසරේදී කළ අකුසලයකට අකුසලයකට ලෝකේ හැමෝටම පේනවා මේ හාමුදුරුව පිටපස්සේ ස්ත්‍රියක් යනවා. දැන් බලන්න මේ විපාකෙද එතකොට හැමෝගෙම චක්කු විඥානේ විඤ්ඤාය ඒ රූපේ. දිගිල්ල බලනකොට නෑ. ඒ විදිහමයි මේක අපේ විපාකයේට දැන් හැඩතල මහ භූතයන් තුල හැඩතල හදලා පෙන්නනවා. ගිහිල්ලා බැලුවොත් නෑ. ගිහිල්ලා බැලුවොත් කියන්නේ මේක එහෙම විමර්ශනය කළ හදලා කරලා බලන්න. නෑ. අල්ලලා බලන්න. නෑ. එතකොට මේ පේන දේ නැහැ උපකාරය මවල පෙන්න බුද්ධජනක දේශනක මාය රූපය අනිත් මායාවෙන් කළ එකක් වගේ කියනවා. මේ රූපයට මායя කියලා කියන්නේ ඇයි? මිනිස්සුන්ව රවට්ටල ජරා මරණය දක්වා ගෙනියන්න මේ තරම් දක්ෂ කෙනෙක් නෑ නේද? රූප විතර. වෙන කෙනෙක් අපිට මේ තරම් හසුරුකම කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික කරන හසුරුකම කරන්නේ මේ ලෝකයේ අන්තිමම හසුරයි කියන හසුරම. ඒ හසුරදින්නේ මේ හසුර ඇතුළේ. එතකොට මෙතන හොඳ කාරණාවක් තේරුම් කරගන්න මේ ඇහෙන් බලලා ඇහෙන් බලලා බලපු නිසායි අපිට මේ සංඥාව පහළ වුණේ කියලා බාහිර රූපයක් තියෙන්නේ නැති විදිහට ලෝකයා බාහිර දකින රූපය අපේ ආයතන ටිකට වැවුණු දෙයක් හැටියට මේ දකින්න නුවණකින් අපි ඉන්නේ. දැන් ලෝකයාගේ මට්ටමේ ලෝකයා රූපේ රූපයයි දකින මට්ටමේ අපි ඉතිලා නැහැ. ඉක්මලා. දැන් ලෝකයේ චක්ක සම්පස්යෙන් අපි හිතලා නැහැ. දැන් අර තිරසංගත කතා වතුර පේනකොට දැන් එයාගේ හැස ප්‍රිය රූපයක් ස්පර්ශ වෙන්නේ නැද්ද? ස්පර්ශ වෙනවා. ඒ වතුර හිතෙන් එයාට විඳින්න බැයිද? විඳින්න පුළුවන්. එතකොට ඒ වේදනාවට වතුර වල දිහා බලලා ඒ ප්‍රිය වතුර වල පේන එක තණ්හා කරන්න බැයිද? පුළුවන්. ඒ ස්පර්ශ වේදනා තණ්හා ඔක්කොම ටික තියෙනවා එතන. දැන් ඒ ස්පර්ශ ඒ රූපෙ මිදෙනකොට දැන් අපි චක්ක සම්පස්තේනොත් ඒ නිසා ඇති වෙන සැප දුක් දෙකනොත් ඒ වේදනාවනොත් ඒ සැප දුක් දෙකනොත් එතකොට ඒ ප්‍රිය වස්තුන්ගෙනුත් ඒ ඇහෙන් බලලා ගන්න කලහ කෝලාල වලට අපි මේක. අපිට අන්තිමට හම් වෙන්නේ මේ විදර්ශනා නෝනට මට මගේම චරිතේ මේ හම්බ වෙන්නේ. වෙනවා. යථාර්ථයෙන් බැලුවොත් මේ ආයතන ටිකෙන් හදලා දුන්න ලෝකයක් වෙනවා මිසක තියෙන ලෝකයක් හම්බ වෙන්නේ නැති වෙයි. මේ මම කියන්නේ දර්ශනය කෙලවර. තාම ඉන්න මට්ටම නෙමෙයි. ඔන්න ඔය වගේ තැනකට ආවහම ආපු දවසට ආපු දවසට මේ ලෝකයාගේ ලෝකයා දකින රූපයක් අපි දකින්නේ නැහැ. තිරසංගත සතා දකින රූපයක් අපි දකිනවා නිරුයි. අතීත රූපය නිරුද්ධ වෙලා අනාගත රූපය ඉපදිලා නැහැ වර්තමානයේ තමන්ගේ ආයතන ටික නිසා උපන්න රූපයක් වෙන්නේ රූපයක් කියලා කියන්නේ ලෝකයේ රූපය කියන තැනකද මේ ආයතනයෙන් හැදලා පේනවා කියන තැනකින් අපිට හම්බ වෙයි. ඔන්න ඔය විදිහට දැන් නසඤ්ඤ සංඤේ කියලා කිව්වේ අර ත්‍රිසංගත සතාගේ සංඥාවේ සංඥාත් නෑ. එයාගේ සංඥාවේ සංඥාත් නෑ. හැබැයි සංඥා නැහැ කියලා අපි අසන්නේ වෙලක් නැහැ හිතන්නේ වෙලක් නැහැ බොහෝ නෝලකින් ඉන්නවා. ඒ වගේ මේ ආයතන ටික ලෝකයා පරිහරණය කරනකොට ලෝකයාගේ රූප සංඥාවේ රූප සංඥාවක් නැතිව ඉන්නේ. රූප සංඥාව නැති වෙන විදිහට නමුත් හිතන්න වෙන්නේ අසඤ්ඤ වෙන්නේ නේව නසඤ්ඤා නාසඤ්ඤා වෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ පේන අරමුණේ මෙන්න මේ ඥාන දර්ශනය අරගෙන යන්න ඇත්ත ඒකමයි වැලි කැටි ටිකක් තියෙන තැනක වැලි ගොඩක් එනවා. වීදුරෙන් බලපු නිසා නිල් පාට යමක් එනවා. ඒ වගේ මේ ඇහෙන් බලපු නිසායි මේ පැහැදිලිතල තියෙන්නේ. දැන් විදර්ශනාව කියන එක හම්බ වෙන්නේ ඊට පස්සේ දැන් මොන මෙහෙම ඇත්තක් අහගත්තා මොකද්ද ඇත්ත මේ ඇහෙන් බලපු නිසා මේක හැඩතල පේනවා පේන හැඩතල තියෙනවා නෙමෙයි කියලා අහගත්තානේ ඕක පරීක්ෂා කරලා බලන්න ඕගොල්ලෝ ජීවිතෙන් අත්විඳින්න බලන එක තමයි විදර්ශනා කියන්නේ. දැන් මේකේ කෑලි කෑලි කඩලා බලන්න. දැන් මම කිව්වනේ ඇහැ උපකාරයෙන් රූප කලාප කියන තැනට ඇහැ උපකාරයෙන් මෙහෙම හැඩතලන හදලා පෙන්නනවා. පේන දේ තියෙනව නෙවෙයි කියලා. නමුත් අපිට අත්දැකීම තිබුණේ පේන දේ තියෙනවා කියලානේ. මෙච්චරකල් අපිට පෙවුණු එක දහදී මේ කියලා දුන්න එකට හරි කියලා දැන් ඔයගොල්ලෝ පරිශීලනය කරන එක තමයි විදර්ශනා කරනවා කියන්නේ. රූප කලාපේ කඩලා කඩලා කඩලා කඩලා කඩලා බලන බලනකොට හැදී එක තැනකවත් නැහැ කියලා කියනවා එහෙනම් මේ තිබුණා මේ කැටලි තියෙන්නද කඩලා කඩලා බලනකොට කුඩු ගොඩක් නම් හම්බ වෙනවා නමුත් හැඩතලේ නැත්තම් එහෙනම් ඇත්ත තමයි මෙහෙම තියෙන තැනක ඇහැ නිසා හිතට පෙවුනා කියන්නේ දැන් අපිට පිළිගන්න වෙනවා නේද අර වැලි වැලි ගොඩ දිහා බලන්න වැලි ගොඩ අයිති මොන වැලි කැටයකද කියලා බලන්න එකම වැලි කැටයකටවත් අයිති නැත්තම් හිත අවකාශයේ කොහොමද අයිති කියලා බලන්න ඒත් අයිති නැත්තම් දැන් මේ වැලි කොට අපි දාන්නේ කොහොමද දෙන්නේ බාහිර තියෙන්නේ වැලි කැට ටිකයි අවකාශ ධාතුව යරෙන්ද වැලි කොට කියලා වෙනම එකකුත් තියනවද කොහෙවත් වැලි කොට කියලා වෙනම එකකුත් නැත්තම් වැලි කැට ටිකයි අවකාශ ධාතුවයි විතරයි නම් තියෙන්නේ මේ වැඩි කොට වැඩි කැට ටිකයි අවකාශ ධාතුවටයි ඔබන්නත් දැයිනා. දාන්නත් දැයිනා. දැන් කොහොමද මේ වැඩි කොට දාන්නේ? එහෙනම් අපිට එකඟ වෙන්න වෙනවා අකමැත්තෙන් උනත් මොකද්ද මේ ඇහි හැකියාවක් තමයි හිම පින්නන එක කියන්නේ. හිත දියුණු වෙච්ච දවසට ඔබ ප්‍රාර්ථනාවක් වත්තුන්නේ හොඳට හැදිලා වෙනවා. අද අපි රූපේ තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා කියලා වැරද්ද චප වෙලා අපිට තියෙන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ දැන් මම කිව්වහම වැලි කැට තියෙන තැනක වැලි ගොඩ වගේ අපිටයි පේන්නේ වැලි ගොඩ තියෙනවා තියෙන වැලි ගොඩ පේනවා කියන එක වැරදි කියලා කිව්වහම කියපේක ඇත්තද කියලා බලාගන්න ඕගොල්ලෝ මොකද කරන්නේ විදර්ශනා කරනවා. ඒ විදර්ශනා කරන එකට කියනවා මොකද්ද? කලාප සම්මෝෂය. වැලි කැටි කැටි අයින් කරලා බලනවා. දැන් හිතේ මේ වෙලෙ කැටේද කන්ද කියන්නේ මේ වෙලෙ කැටේද කන්ද කියන්නේ මේ වෙලෙ කැටේද කන්ද කියන්නේ නෑ ඊත් අවකාශද කන්ද කියන්නේ මේ එකක් අරගෙන එහෙනම් බැරි කන්දක් නෑ කියන්නේ නෑ කුච්චිකාදට එන්නේ නෑ බැරි කන්දක් නෑ කොතරද උත්තරේ එහෙනම් ඇත්ත තමයි වැලි ගොඩ කියන එක ඇහැ උපකාරයෙන් හිතට ජීවුනේ කියපු කැත්ත නේද කියලා මේ ඇත්ත වෙන්නේ ඒ වගේ විදර්ශනා කරනකොට මේ දර්ශනය කියන එක තියෙන්න ඕනේ ඉස්සෙල්ලා අපි මේ කරන්නේ මොකද කියන්නේ කොහොමද තේරෙන්නේ ඒ වගේ ඕනම දෙයක් ඇහැට පෙවුන ඕනම දෙයක් කඩලා විදර්ශනා කරලා බලන්න. මම කියන්නේ මොකද්ද? පවතින එක අනික පෙනෙන දෙයක් අනික මෙහෙම හැඩතල පෙන්වන්නේ මේ ඇහි. මොකද අපිට පේන හැඩතලයේ එහෙමම තියෙන එකක් වුණා නම් ඒ වස්තුව නැති කරන්න බෑ. මේ ලෝකේ එහෙම පිටු වස්තු හැදලා තියෙනවද කොහෙද? කලාප කලාප එකතු වෙලා හැදලා තියෙන්නේ. ඊගාවට මේ ඇහි හැකියාව තමයි මේ ඇහැට රූප හසුන එක ප්‍රමාණයක් තියෙන එක හර්ට් සංඛ්‍යාවක් තියෙනවා. දැන් මේ හිස් අවකාශයේ තියෙන රූප හසුන්නේ නැහැ මේක. මේ කැමරා කාශයේ හරි වැඩි. හිත සමාධි වෙනකොට ඔගොල්ලෝ හිත දියුණු කෙරුවොත් මේ කැමරා කාචය නැත්තම් මේ ඇහි ප්‍රසාදය තව සිංහේ. ඔගොල්ලෝ පුදුම වෙයි මේ අහස තියෙන රූප පෙනේ දාන මේ ඇහැට. එතකොට එහෙමත් නොවලකේ. මේ පේනවා කිය අද දෙන එකේ විනිවිද බෙදේ ඕගොල්ලන්ට. ඒ නිසා හොඳට මතක් තියාගන්න අද මේ පේන මත්තම සත්‍යයක් නෙමෙයි. කෙනා කෙනාගේ පොහොසත්කම් වලට කඩවල තියනවා කැමර ගන්න. නේද? ඩොලර් 100කට හම් වෙන කැමරාවක් නෙමෙයි ඩොලර් 1000කට හම් වෙනවා. එතකොට ඩොලර් 100ට හම් වෙන කැමරාව වෙන තියෙන හර්ට් සංඛ්‍යාව නෙමෙයි ඩොලර් 1000ක තියෙන කැමරාවක් කියන්නේ. කෙනා කෙනාගේ පොසත්කමට. දැන් අපි ගාව තිබුණු මුදල හැටියට ගත්ත කැමරාව මේ ඒ කැමරාවට කෝටියක් බෙන්දුර නේ. ඔක්කොම ඒවා කියලා ගන්නකොට තව ඩොලර් 1000ක් විතර වේදම් කරලා කැමරා අරගෙන ගත්තා ඒ නද තව නිසා වැඩි දෙවියෝ කියලා කියන්නේ. ඒ කැමරාව වලට අහුවන රූප අපිට පේන්නේ. දැන් මේ ඇහින් බැලුවට තවුසා වැඩි දෙවියෝ පේනවද? මේ අහස හිටිය මේ හරියට ඉන්න පුළුවන් තමයි පේන්නේ. පේන්නේ ඇයි? දැන් කියන රූප පේනවා නම් ඇයි ඒවා කියන රූප නෙමෙයිද අහතේ? ඇයි ඒවා අපිට පේන්නේ නැත්තේ? එහෙනම් මේ කැමරා කාටද අහුවෙන්නේ නැහැ නේ? එහෙනම් කියනවා අහුවෙනවා කියලා පේන මට්ටම මේ ඇහෙන් පෙනෙන දේ මිසක තිබුණු පරිදි අහුවෙනව නෙමෙයි කියන්නේ. මේ ප්‍රසාදයේ තව ටිකක් කියමු මොකද? තව උදාරකින් දෙකක් හැබැයි ඊටත් වැඩි මිලදීලා ගත්තා එනවා. කෞද්‍රාගත දෙවියන්ගේ කැමරාවට අහු වෙන්නේ නැති. දැන් සාම්ප්‍රති ප්‍රඥා රූපී වස්තුවේ ප්‍රඥාන්ව පේන්නේ නැහැ කෞද්‍රාගත දෙවියන්ට. මොකද එයා ගොඩක්ම ඒ කැමරාව රුපියල් ලක්ෂයක් විතර දීලා ගත්තා. එතකොට ඒකට අහු වෙන රූප ඒක සූක්ෂමයි. එක එක්කිනාගේ පොහසත්කම. ඒ වගේ සද්ධා සති විදි සමාධි ප්‍රඥා කියලා මේ ධනවත් තමයි මට්ටම් මුදල්. මේවා තියෙන මට්ටම් මත මේවා ගන්න පුළුවන් මිලදීලා ගන්න පුළුවන් මට්ටමේ බහත් අපිට තියෙනවා. ඒ කැමරාවේ කාචයට අනුමිච්ච ප්‍රමාණය ඇත්තයි කියලා හිතන්න එපා. ඒ කැමරාවේ හැකියාව. මේ අවකාශයේ තව රූප කලාප ඉතා සිවුන් තැනකල මහා කඳු කියන තැන දක්වා තියෙනවා. මේකේ මේ මට්ටමේ හැඩතල හසු කරලා පෙන්වන්න පුළුවන් කැමරාවක් මේ කියන්නේ. තව තියුණුනොත් මේ හැඩේ තියෙන අවකාශයේ තියෙන තව රූප කලාපතල හැඩේ තියෙන මට මේ හැඩේ නෙමෙයි. තේන්නේ. ඒකට මේක පොඩි ඒ නිසා මේ කිදි මම මතක් කළේ පංච උපාදානස්කන්ධ ලෝකයට අපෙන්න. මේ ආයතන ටිකම ටිකට ලෝකේ උපද්වාගෙන ලෝකේ අපි පරිහරණය කරන්නේ. ආයතන හයෙන් මෙහෙමයි. ඔන්න ඔය තැන සිහිනුවන අපිට තියෙන්න ඕනේ. එහෙම සිහිනුවන තිබ්බොත් ඒ විදිහට ජීවත් වුණොත් අපි ජීවත් වෙනවා නිවන් දකින විදිහට. වැඩට යන්න. කාර්කේ යන්න. සිද්ධිකතෝ දන්. සූටි වෙනසයි කරන්න ඕනේ. ටික ටික හරි වැරදි වැරදි යන්න. මේ ආයතන ටිකෙන් බලපු නිසාම එහෙම පේනවනේ කියන තැනක තමන්ගේ තියෙනෝන තියෙනවා. වෙනද වගේ පේන දේම අල්ලනවා, අල්ලන දේම පේනවා, තියෙන දේම පේනවා කියන තැනකින් ඉන්නේ නැහැ. ටික ටික හරි එහෙම බලනකොට වෙන්නේ මොකද්ද? මෝහය ටික ටික හරි වෙනවා. මේ නසඤ්ඤසඤ්ඤේ නවිසඤ්ඤසඤ්ඤේ කියන සිද්ධියෙන් පෙන්නන්නේ ඒකයි ලෝකයේ විපඤ්ඤායි පඤ්ඤාත් නැහැ. නමුත් විසඤ්ඤ වෙලා නෙමෙයි ඒ කිව්වේ මෙන්න මේ වගේ නුවණකින් ඉන්න ඕනේ. ඔන්න ඔතන දැන් දර්ශනීය ඉස්සෙල්ලා ඉගෙන ගත්තා කියන්නේ දැනගත්තා. දැනගත්තට ඒක තාම පේන්නේ නැහැ. ඒක තාම පේන්නේ නැහැ. එතකොට මෙහි ඉඳලා ලංකාවේ මොන හරි දෙයක් ගැන මම ඕගලන්ට කිව්වොත් දැනගන්න පුළුවන් නේ. අහගත්ත ගමන් ඕගලන්ට මේක පෙවුනොත් ඒ වුණ නැත්තම් බුදු වෙන්නද යන්නේ? මෙතන ඉන්න ඕගොල්ලන්ට ලංකාවේ යමක් කියනකොට කියපු ගමම පෙවුනොත් තමයි බුදු වෙන්න ඕනේ. ඒ වුණ නැත්තම් බුදු වෙන්න දෙයක් නැහැ. මොකද දැන් මාර්ගය කියලා කක් තියෙනවා ඊට පස්සේ. මෙතන ඉඳන් යන්න ඕනේ. ඒ වගේ තියෙන දේම පේනවා, පේන දේම තියෙනවා කියන මට්ටමේ සංඥාවක් තියෙන ඕගොල්ලන්ටයි මම මතක් කළේ මේ මට්ටමේ දැක්ම තුල ඉඳගෙන ස්පර්ශයෙන් මිදෙන්න බෑ, සතුටුත් මිදෙන්න බෑ, කැමැත්තෙන් මිදෙන්න බෑ, ප්‍රිය වස්තුවෙන් මිදෙන්න බෑ, දුකින් මිදෙන්න බෑ. මේ දේවල් එපානම් කලහ විවාද වලට කැමති නැත්තම් දුක් දුම්නස් වලට කැමති නැත්තම් මානය අතිමානය මේ වගේ සතර දුකට පවන කෙලෙස් වලට කැමති නැත්තම් ප්‍රිය වස්තුන්ගෙන් මිදෙන්න වෙනවා. ප්‍රිය වස්තුන්ගෙන් මිදෙන්න වෙනවා ලෝකෙට කැමැත්තෙන් හොයන ගතිය නැති වෙන්න වෙනවා. ඒක නැති වෙනවා සැප දුක් කියන බෙදීමේ නැති වෙන්න වෙනවා. ඒක නැති වෙනනම් ස්පර්ශයෙන් මිදෙන්න වෙනවා. ස්පර්ශය නැති වෙන්න නම් ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව ඉන්න ඕනේ. ඒ නිසා ඇහැ පරිහරණය කරන්න ලෝකයාගේ සංඥාවේ සංඥා රූප සංඥා වෙන තැනක තියෙන රූපයක් දකින්නේ නැතුව තමන්ම උපදවාගෙන පරිහරණය කරනවට තමයි දකින්නේ. ඒදාට දකින්නේ තමන්ගේම ජීවිතය දකින්නේ. තමන් තුළ ලෝකයේ මොන නිරුද්ධ වෙන සිද්ධියක් දකින්න තමන්ගේ බාහිර දෙයක් දකින්නේ අජත්තනිය පරිනිබ්බාය තමා තුළම ස්කන්ධ පිරිනවීම දකිනවා තමන් තුළම පිරෙන බව ඇති වෙලා නැති වෙනවා බාහිර දෙයක් නෙමෙයි මේ විදිහට දකින්න ඒකේ ඒකෙන් දැක්කා වෙන මොකද ඒවා සමිතස්ස විභූති රූප මෙන්න මේ විදිහට ඉන්න රූපේ ඉක්මනවා දැන් ලෝකයා රූපේ තියනවා කියලා මට මෙයාගේ ගන්නවා දෙකට හතර බාහිර රූපයක් තියෙනවා කියන මට්ටම මෙයා අපිට අත්හැරනවා වගේ ලෝක රූපයක් තියෙන රූපය තියෙනවා කියන මට්ටම අත්හැරනවා. රූප විභූතියන ප්‍රසන්ති පස්ත රූපය අත්හැරනවා ස්පර්ශ ස්පර්ශ වෙනවා. ඔන්න ওই විදිහේ දර්ශනයක් තියෙනවා මේ ජරා මරණ දුකේ පාන දැනගන්න. ඊට පස්සේ දැන් මේක දැනගත්තා කියලා දකින්න බෑ. පේන්නේ දැන් ඊගාවට අපිට තියෙන කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කියපු එක පේන්නේ නැත්තේ වැරදි ආශ්‍රවේ වැඩි. තියෙන දේම පේනවා, තියෙන දේම තියනවා කියලා අසුබ කියනවා තාම. අසුබ කියන්නේ ඇත්ත දැනගත්ත කියලා අසුබ අපහැරෙන්නේ නැහැ. මේ අසුබ විවා ගන්න ආශ්‍රය කරගන්න. ඊට පස්සේ නැතිනම් මේ තියෙන දේම පේනවා, පේන දේම තියනවා කියලා අපි යෙදුණු මේ යෙදීම ගැන වැඩි මේ ඒකට කියනවා ඕග යෝග ග්‍රන්ථ කියලා මෙන්න මේ ටික දිවන්න කියනවා තව. එතකොට ඒ ටික දිවන්න තමයි බුදුරජාණන් දේශනා කරන සීල සමාධි ප්‍රඥා. හිත සමාධි වෙච්ච දවසට අපහසුකින් තනෝ මේ ඇත්ත පේනවා. හිත සමාධි කරගන්න පහසුයි කාය වචන දෙක සංවර වුණා. මොන දැන් සීලයක පිළිතලා හැකි ප්‍රමාණකින් සමතකමට අහක් වලවඩ නිතරම ටික ටික හරි වැරදි වැරදි හරි මේ දර්ශනය හිතන්න. සීලය රකින්නත් හිත සමාධිය වෙන චිත්තක මොන හෝ හිත එකතු වෙන කමඨානකින්ද පැටලි පැටලි හරි වැරදි වැරදි හරි ඉන්න මේ මේ ධහම බලන්න. ඉඳගෙන ඉන්නකොටයි හිටගෙන ඉන්නකොටයි ඇවිදිනකොටයි නිදා ගන්නකොටයි කියලා තැනක් නැහැ. අතර ඉරියව්. වැඩට යනකොට වැඩට එනකොට ඕන වෙනවා. ඒ කියන්නේ භාවනාව කියලා එක තැනක ඉන්න එකක් නෙමෙයි. මේ ධර්මතා තුන පිරෙන විදිහට කොයි තැනක කොහොම හරි ඉන්න දැන් ඉලක්කයක් තියෙනවා ඔයගලන්ට. මෙන්න මේ ජීවිතේ මෙන්න මේ තැන දකින්න තැන සම්පාදනය කරගත්තොත් තමයි අපි මිදෙන්නේ. ඔයගලන්ට තියෙනවා ඉලක්කය සීලය කියන එක නිකන් නෙමෙයි කය වචන දෙක සංවර කරගත්තේ හිතේ දුවන දුවන ගතිය අඩු කරගන්න. හිතේ හිතේ කතා කරන ගතිය අඩු කරගන්න. චිත්ත සමතයක් ඇති කරගන්න. ඇයි සමතය ඇති කරගන්නේ? එතකොටයි ලෝකයාගේ සංඥාවේ සංඥා නැතුව පවතින ඇත්ත දකින සංඥාවකින් ඉන්න පුළුවන්. මට යතහ භූතෝ ධම්ම සංඥාවකින් ඉන්න පුළුවන් එතකොටයි. කියලා ගන්නවා. එහෙම හිතියොත් තමයි මට ප්‍රපංචය යෙදෙන්නේ නැත්තේ. රූප සංඥාව යෙදුන ප්‍රපංචය. ශබ්ද සංඥාව ඇති වුණොත් ප්‍රපංචය කියන්නේ. මේ ලෝකයේ සංඥා ඉක්මොත් ප්‍රපංච නැහැ කියලා දන්නවා ඉගෙනගෙන තියෙනවා. අන්න දැන් ඕගොල්ලෝ සුදුසුයි සිල් රකින්න. දැන් ඕගොල්ලෝ සුදුසුයි භාවනා කරන්න. දැන් ඕගොල්ලෝ සුදුසු දන්නවා මොකද විදර්ශනා කරන්න. දර්ශනයක් වෙනවා. ඒ හින්දා සම්මා දිට්ඨිය ඉස්සෙල්ලාම දැකීම નિවර්දි කරගන්න සම්මා දිට්ඨියට අනුව ඉතුරු අංග ටික. සීලය රැකලා සමාධි වඩලා ප්‍රඥාව ඉන්නේ නැහැ. ඒ කිව්වේ මාර්ගය කියන එක ලැබෙන්න ඕනේ Tamanthගේ. හැබැයි මාර්ගය කියන එක අහගන්න වෙන්නේ දැනගන්න වෙන්නේ අනන්තේ. සෝතාපට්ටි අංග සුවාපලයට පැනෙන්න අංග කීයක් තියෙනවද? කීයද? හතරයි. මොනවද? කල්යාණ මිත්‍රත්ව සද්ධාත්මත්‍රෝණි යෝනිසමනිකව ධර්මගත. ධර්මතා දෙකක් අනුගෙන් ලැබෙන්න ඕනේ දෙකක් තමන්ගෙන් ලැබෙනවා. ඉතින් කරනකොට තමන්ට මේ ටික ලැබෙනවා නම් අනුගේ ගහන්න ඕනෙත් නැහැ. ඇහිම උපයෝගී වෙනවා නම් ඒ කියන්නේ අහන විදිහට කරගන්න වෙනවා ඊට පස්සේ. දැන් මේ දර්ශනේ ඉස්සෙල්ලා අහගත්තාම මේ සංඥාවේ සංඥා නැතුව ඉන්නුනේ හැබැයි විසංඥා වෙන්නේ නැතුව කියලා මම මම දෙන ඉලක්කය. මොකද තරහ. බුදුරජාණන් වහන්සේගේ පයින් ඒක මේ මගේ පෞද්ගලික කතාවක් නෙමෙයි අපිට කියන බුදුරජාණන් වහන්සේගේ පයින් කිව්වා. දැන් ඕගොල්ලෝ ඇත්ත දැනගත්තා. නමුත් දකින්නේ නැහැ ජීවිතේ. මේ දැනගත්ත දේ දැකීමක් බවට පත් කරගන්න දැන් තමන්ට කරන්න තියෙන කොටසක්. මොකද්ද? ධර්මානුධර්ම ප්‍රතිපදියෝනිසු පරිශකාරය. ධර්මානුකරණ ප්‍රතිපත්තිය කියනකොට ඇයි සීල සමාධි දෙක සීල සමාධි දෙකේ දෙහිතලා අහගත ඉදින් මොනේ හිතන්න. ඔතන තියෙනවා සීල සමාධි ප්‍රඥා. ওই දෙක තියෙනවා. එතකොට සාක්ෂාත් වෙන මොකද සම්මා දිට්ඨිය ඇත්ත දකින්න. දකින්න දැනට එනකොට මේ ධර්ම සාහතර උදව් වෙනවා. එතකොට දැක්ක දවසට කියන සෝතා පන්නයි කියලා. ආපත්‍යංග අතහැරෙනවා සෝතා පන්නංගෝ එයාට පහළ වෙනවා. බුද්ධිය වෙච්ච ප්‍රසාදේ ධම්මයා විචක්කපදේ කියලා බුදුජාණන් වහන්සේ කියලා ධර්මය කියලා සංඥා කියලා ශික්ෂා කියලා නොදැනෙන සත්‍යයයි කියන දැනට එනවා. ඒ කියන්නේ දැන් ආමුද්‍රෝ කිව්වට බුදු ආමුද්‍රෝ කිව්වටවත් නෙමෙයි. ඇත්තටම පවතින දේ අනිකක් වෙන දේ අනිකක් මෙහෙම තැනක තියෙන දෙයමයි පේන්නේ පේන දෙයමයි තියෙන්නේ කියලා රැවටුනොත් සසරට යන එක පුදුමයක් නෑ නේද කියන එක තමන්ටමයි තේරෙන්නේ. තේරෙද නැතේනවා. තාම පෙවුනේ නැති හින්දා මේ ප්‍රශ්නේ. හැබැයි පෙනෙනවා නම් සම්මාදිට්ඨිය කියන එක. නිවැරදිව දකින්න. දකින්නේ මොකද්ද කොහොමද දකින්නේ කවද දකින්නේ කියන එකක් නැතුව ගිහිල්ලා හදනවා දකින්න. හරියන්නේ. ඒ හින්දා සම්මාදිට්ඨිය කියන එක ඉතල දැනගන්න. ඔගොල්ලෝ මෙන්න මෙහෙම සීලයක පිටලා හිත වඩලා මොනින් බලනකොට දකින්නවා කියන එක පිළිනවා කියන සිද්ධිය ඉතල දැනගන්න. ඔන්න ඔහොම කියනවා නිවැරදි දැකීම ඇති කරගන්න. නිවැරදි දැකීම, වැරදි දැකීම තමයි රූපේ නොඉක්මක මනස. ඇහැ පරිහරණය කරන රූප සංඥාවෙන් එන්න එක තමයි මොකද්ද? නිවැරදි දැකීම. නිවැරදි දැකීම තමයි ඇහැ පරිහරණය කරනවා ලෝකයා විසංඥාවෙන් ඉක්මනට පවතින ඇත්තලක්. මෙන්න මේ නුවණට කියන මොකද්ද ලෝකෝත්තරයි. ලෝකෙන් විතරයි. මෙයා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සංඥා හයෙන්ම නිදිලා හැබැයි විසංඥා වෙලක් නෑ, අසංඥා වෙලක් නෑ, නියෝගඥා නොසංඥා තමයි කිල්ලක් නෑ. මෙයාගේ ගතිය අහවල් කෙනෙක් කියලා ලෝක කිසි කෙනෙකුට කියන්නේ මෙයාට දෙවියෙක් කියන්නත් බෑ, බ්‍රහ්මෙක් කියන්නත් බෑ, මාරෙක් කියන්නත් බෑ. කිසි දෙයක් කියන්න. දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් හෝ මිනිසෙක් හෝ මාරෙක් හෝ කියන්න පුළුවන් ওই සංඥා හය ඇතුළේ විතරයි. ওই සංඥා හය ඇතුළේ තමයි තුන් ලෝකෙ බෙදලා තියෙන්නේ. මේ සංඥා හයෙන් එකක්වත් නැත්තම් මෙයා තුන් ලෝකේ එක ලෝකයකටවත් අයිති නැහැ ලෝකෝත්තර කෙනෙක් කියනවා. ඒ නිසා ඔන්නෝම දර්ශනයක් තියෙනවා. ඒක ගැන ටිකක් බලාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ කලහ විවාද සූත්‍රය දා දේශනා කළාම ඒ සූත්‍රය අහලා බොහෝ දෙනෙක් මාර්ගාධිගම ලබාගත්තා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ පින්වතුන්ට මේ දුක්ඛාගත සතරෙන් එතර වෙලා මේ ජීවිතයේ මුතුන් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ දේශනාව හේතුපලක්ෂයම වේවා. මෙලා තියෙනවනේ ප්‍රභාගයක් විතර අවශ්‍ය ප්‍රශ්න මොනවද අහන්න පුළුවන් මේ දේශනාව තුළින් සංගාව තියෙනකේ නම් කියන්නේ නැහැ. හරියටනේ මොකද? ප්‍රශ්න ඇතිවෙන ක්‍රම දෙකක් තියෙනවා. හොඳටම තේරුම්මත් ප්‍රශ්න නැහැ මෙලෝම දෙයක් තේරුම් නැතිවම ප්‍රශ්න. දැන් ඔතනින් මොකක් තියලාද ප්‍රශ්න නැත්තේ කියන එක අහන්න. එදැයි කිසියම් දෙයක් තේරුම් නැති කියන ප්‍රශ්න දෙනවා. හොඳටම තේරුම් ගන්න ඒ ප්‍රශ්න සාමාන්‍ය මට්ටම කරා ටික ටික හරි තේරුණා නම් සාමාන්‍ය මට්ටම ටික ටික තේරුණා ඒක ප්‍රශ්නයක් කියනවා කොහොමද කියලා. අර ඉතල කීප එකක් ගන්නම හොඳටම තේරිලා ප්‍රශ්නයක් කියලා. අනිත් එක තමයි ගන්න වෙන්නේ නේ. මොකක්ද මට? ධර්ම කියන්නේ ඒ ධම්මටිති මෙතනදී ධම්මටිති කියන වචනයට පෙරපසු වචන ටික නැතුව මට අර්ථ දෙන්න බෑ මොකද ඔය ටිති කියන වචන ටික යෙදෙන තැන් බොහෝයි ඒවා ධම්මතා ධම්ම න්‍යාවතා ධම්මටිතිතා කියලා වෙනවා බුදුරජාණන් වහන්සේ එතකොට මේ ලෝකයේ පවතින සැබෑ తත්වය කියන එක කියන්නේ එතකොට මම ඒකට කියුවේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මහා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකයේ සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා ධර්මතාවයක් ධම්ම නියාමයක් කියන ධම්ම චිත්තාවයක් කියනවා. මේ ධර්මයේ ප්‍රවත්තක් කියනවා. කියන එක කියන්නේ. එතකොට කිසි කියන වචනේ මොන වගේ තැනක නිතරද අහන්න කියන එක දර්ශනයට පැමුණා කියන එකට කියනවා දිට්ඨි සම්පන්න කියලා. ධම්මටිච්ච කියලා කියනවා. ධම්මටිච්ච ඥාන. ධම්මටිච්ච ඥානය කියලා කිව්වේ ඒක තමයි ඒකයි නිදර්ශනා ඥාන වලට මාර්ග ඥානෙට ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැන් ධම්මටිච්චය තමයි අපිට යම් වස්තුවක් පෙනෙනකොට අපි දැනගන්න විදිහේ මොන විදිහේ වුණත් පවතින ඇත්තක් කියනවා ඒකේ. ඈත යමක් පේනවා කියලා පවතින ඇත්තක් කියනවා. ඒක තමයි ධම්මටිච්චය කියලා කියන්නේ. හේතුඵල ධමයක් තියෙනවා. තථාගත මහතේ ඇති කල්ලි නැත කල්ලි ලෝකේ පවතින නැත්තක් තියෙනවා. අපි කියමු පටිච්චසමුප්පන්න බව, පටිච්චසමුප්පන්න බව කියන ධම්ම පිටිය කියලා කියන්නේ දහමේ පැවැත්මක් තියෙනවා. ඇත්තක් තියෙනවා. ඒ ධර්මතාවයේ මේ සමාන බවක් තියෙනවා ලෝකෙට. ඇති බවක් තියෙනවා. මෙහෙම ධර්මයක් ඇති බව තියෙනවා. කියන අදහස තමයි ධම්ම පිටිය කියන්නේ. ඒක දැන් සම්මත විඥාණයට පෙන්වන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ මේ හේතුඵල ධර්ම දකිනවා පටිච්චසමුප්පාදේ දන්නවා. ඔබට දේශනා කරන්න පටන් ගන්නකොට මේ විඥානයේ තොපිට කොහොම හරි ඉන්නේ කියන එක වෙලා මේ කිසිම පස්සක් ධර්මයක් දැකීමක් ඇති කරේ. ඒ ඒ ඒක නරත් කර්මස්ථානයේ කොහොමද ඇතින්නේ දැකීමක් පක්ෂ ඇතිවීමක් නැත්නම් මොකක්ද කියේ? ඒ කියන්නේ ඒ නැතුව ඒ මුචාවල ඉන්නකම. ඔව්. නැදන් මම කතා කරපු දර්ශනය දැන් ඒක අදාළ නැහැ. ඒ කියන්නේ එහෙම වෙලා හිටියදහම කියන්නේ නැහැ කියලා මේ කිව්වේ. ඒක දැනෙන්නේ. අපි සීමුක්තා වෙනවා කියලා කියන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම සංඥා කියන පංචායතනයක් එකට විතරයි. නමුත් එතන භවංග මට්ටමේ මනෝවිඥානය හොඳට වැඩ කරනවා. එතනින් තමයි අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතන රාග දේශ මොහ අඩුවක් නැහැ. විසඤ්ඤ වෙච්ච කෙනාගේ මට්ටම තමයි භවංග මට්ටමේ ඉන්න එක. පංචායතනේ අක්‍රිය වුණාට මන ආයතනේ අක්‍රිය නැහැ. ඒක කියන්නේ සංඥාවේ සංඥා නැතුව ඉන්න කියනකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියන එකේ සංඥාවේ සංඥාව නැති වෙනකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් විසඤ්ඤා විචේකනත් ඔය කියන විදිහට විදර්ශනා වෙන කියලා කියන්නේ. එහෙම කියන්නේ දැරි වෙන්නේ දැරි හින්දායි විසඤ්ඤා විචේකනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ කියන එක කිව්වේ. තේරෙන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා නැති වෙන්නත් ඕනේ කියලා කිව්වහම නැතුව ඉන්න කිව්වහම අනිකකට අගරගෙන හැබැයි ඒ කියන්නේ විසඤ්ඤා වෙලා එහෙම නෙමෙයි කියනවා. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ විසඤ්ඤ වෙච්ච කෙනාට රූප සංඥා සත් සංඥා නැහැ. දැන් රූප සංඥාව නැතුව ඉඳ විසඤ්ඤ විලන්නේ මේ පංචායතනේ පරිහරණය කරනවා. කරන මට්ටමේ. විසඤ්ඤ වෙලා නෙවෙයි කියන එකෙන් කියනවා පංචායතනේ පරිහරණය කරන මට්ටමම පරිහරණය කරනවා. කීය තියෙනවා. හැබැයි රූප සංඥා සත් සංඥාත් නැහැ. ඔන්න ඔතන තමයි යම ආවේ. මොකද ලෝකෙට පංචායතනය පරිහරණය කරනවා කියන කාරණාව යෙදෙන්නේ නැහැ ලෝකෙට රූප සංඥා සද්ද සංඥා වගේ තොරව. රූප සංඥා සද්ද සංඥා වගේ තොරව පංචායතනය කියන්නේ අක්‍රිය වෙලක් නැතුව පංචායතනය අක්‍රිය වෙලා නැත්නම් සී මොච්චා වෙලක් නැතුව රූප සංඥා රූප සංඥා සද්ද සංඥා නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක කියනවා ලෝකෙ කිසි කෙනෙකුට තීරණය කරන්න බැරි සිද්ධියක් කියලා. අර මං කිව්වේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කියන හතර ඉරියව්වෙම මිදිලා මං ඉන්න කියලා කිව්වොත් ඕගොල්ලන්ට වෙන්න බැරි දෙයක් පනවනවා කියලා කියන්නේ කියනවද නැද්ද කියන මොකද ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව තමයි නෝ ඉතින් ඒ හතර ඉරියව්වෙම මිදිලා ජීවත් වෙන සිද්ධිය නැත්නම් අපවත් වෙලා එහෙම නෙමෙයි ජීවත් වෙන සිද්ධියක් කියනකොට ඔයගලන්ට ඒක තේරුණොත් ඒ කියන්නේ ඔයගලන්ට තියෙන ලෝකෝත්තර නුවණ. ඉතින් තේරෙන්නේ නැහැ කියන්නේ තාම ලෝකෝත්තර නුවණක් නැහැ කියනවා. ඔයගලන් නුවණ තියන්නේ ඉරියව් හතර ගැන විතරයි කියන එක කියනවා. ලෝකෝත්තර කියන්නේ ලෝකෙ මෙතරයි කියලා කියන්නේ ලෝකය කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ ඉරියව් වුණා. ලෝකෙ මෙතර කියලා කියන්නේ ওই ඉරියව් වලින් එකක්වත් නැහැ. ඒකට ලොකු ප්‍රශ්නයක් නේ. ඔය ඒ සිද්ධියම ඒ කියපු එකමයි මම ඔය අනිත් පැත්තේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා නැතුව කෙනෙක් ඉන්නවනම් එයා හතරේ දේවල් මිදිලා. ඔය සිද්ධිය එන්න ඕනේ තව ළඟට උගලන් තේරෙන්නේ අතන අර ටිකක් එලිපෙලි වෙලා තේනවා වගේ ඉඳලා මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ හතරේ දියව්වෙන් මිදිලා හිටියොත් එයා ඉන්නේ ওই විදිහට. ඒ විදිහට හිටියොත් එයා ඉන්නේ මේ විදිහට. එකම තැන. නමුත් අපි අපි ඉන්නේ තැන් කියකින් හින්දා මලු ටැංකියේ ඉන්න මලුන්ට කිව්වොත් ඒකෙන් එහා පැත්තට පිළිගන්නේ නැහැ නේ. අපි ඉන්නේ මේ ආයතන හය නැමැති ටැංකියේ. ඇහෙන් බැලුවොත් බලන්නේ රූපයක්මයි කනෙන් සද්දයන් නාසයෙන් ගන්ධයන් දිවෙන් රසක් කයෙන් ස්පර්ශයෙන් ඉතින් ධර්මන. ඔය ටැංකියෙන් එහා යමක් එහෙම කිව්වොත් හිතාගන්න පුළුවන් නේද? අර මාළුට හිතාගන්න පුළුවන් නම් ඒ ටැංකියෙන් එහා යමක් කියනකොට එහෙනම් අපිට පුළුවන් මේ ටැංකියෙන් එහා යමක් කියනොත් හිතාගන්න. මාළුට හිතා ගන්නවත් බැරි නම් එහෙනම් අපිට හිතා ගන්න බැරි කියලා බුදුහාම නමුත් ටැංකිය ඇතුලේ විතරක් නෙමෙයි ලෝකෙ. තව ගොඩාක් ඒ වගේ එහෙනම් මේ අපි කියන ලෝකයේ ඇතුළේ ටැංකිය ඇතුලේ විතරක් නෙමෙයි ඔක්කොම ටික. මේකට අයිති නැති ධර්මතබ්බෝ ස්වාමීන් වහන්සේ මේ උපදන්‍යාව දෙන්නට මේ අපි සම්මාදිට අපි වැඩිලා නැති නිසා ඒකට ආත්ම සංඥාව ඉඳලා මවගම ඉන්න ආත්ම සංඥාව මත ධ්‍යානයේ උප සංඥාව ගන්න නිසා සංඥාකන්හි වෙන්නේ නැති අපි. ඔව්. ආත්ම සංඥාව මත ගන්නව නෙමෙයි ගන්න සිද්ධියට ගන්න විදිහට ආත්ම සංඥාව එනවා. අපි මේ තියෙන රූපයක් කියලා බලනකොටම බලන්න මෙහෙ ඉන්නවා. කියන කාරණා විද්‍යමානයි. ඒ කියන්නේ බාහිර රූපයක් තියෙනවා කියලා බැලුවොත් තියෙන වැරද්ද තමයි අහකට යනකොටම දැකපු එක තියෙනවා කියලා මනස හිතෙනවා. මෙතනින් කියන්නේ බාහිර තියෙනවා කියලා බැලුවොත් ඒ තමයි අරමුණ අල්ලගෙන ඉන්නවා කියන්නේ. තියෙන වැරද්ද තමයි අහකට යනකොටම දැකපු දේ තියෙනවා කියන එක නවත්තන්න බෑ. දැන් ධර්මයෙන් කියන්නේ මෙහෙ බලන්න මෙහෙට නුවණ. දැන් ඔකට මම කියන්නේ කණ්ණාඩියකට ඡායාවක් ගන්නවා මේ නිසා මෙහි වැටෙන ඡායාව. තිරසංගත රතා මොකද කරන්නේ? මෙහි තියෙන ඡායාව මෙහෙට වැටෙන්නේ කණ්ණාඩියට වැටෙන්නේ කියන නුවණ නැති හින්දා කණ්ණාඩිය අල්ල ගන්නවනේ කෙලින්ම. බාහිර තියෙන කියලා බාහිර අල්ලගෙන ඉන්න ඕන. අල්ල ගන්නවා කියන්නේ ආරම්භ දිහා බලන එක විතරයි කරන්නේ. පැත්තකට ගියාම මොකද වෙන්නේ තිරසංගත සතාට දැකපු කෙනා ඉන්නවා කියන එක ඉබේම හිතෙනවා නේද දැන් අපි කණ්ණාඩිය කරාගෙන ගිහලා බලනවා ඒක බැලුවට අපිට ඕනෙද මේ අපේ මූණනේ පේන්නේ කියලා අර ඒ බැලුවට අපේ ඇඟිලිම හිතට අහුවලා තින්නේ මෙහෙ අපේ මෙහෙ තියෙන මූණයි මෙහෙ පේන්නේ කියලා. ඒ නෙමෙයි අහුවලා තින්නේ මෙහෙ. ඒක තියෙන ලක්ෂණය තමයි බාහිර ඇත්තමහම කියන ලක්ෂණය තමයි බාහිර දෙයට පයින්නේ. දැන් වඳුරේ කරි, විලුවේ කරි, පල්ලේ කරි කඩාවේ ඡායාව පෙන්වුවොත් මොකද කරන්නේ? ඒකට පයින්නවනේ. ඒ ඒ ඒ බාහිර දෙයට නැඹුරු වෙලා බාහිරේ අල්ලගෙන හිටපේකේ ලක්ෂණය දකින්නේ ඒක ඒ தත්තරේ ප්‍රතිචාර දක්වන්නේ. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව දකිනකොට පෞද්ගලික කාරණා අපි කණ්ණාඩිය ගන්න යන්නේ. අපි ගන්න මූණ. ඒකේ තියෙන අපිට අහු වෙලා තියෙන්නේ අපි තරවල්ලගෙන තියෙන ඒ උපකාරයෙන් නම් මේ කියන්නේ. ඒ හිඳයි බාහිර අහු වෙලා නැතුව ඒ අරමුණේ මෙහෙදත් අහු වෙලා හිඳයි අර ටික අපිට අතහැරෙනවා අතහැරෙනවා මෙහි අහු නොවි බාහිර අහු වෙච්ච දේ තිරසංගත සතට හැරෙන්නේ නැහැ ඉතින් තිරසංගත සත කන්නාඩියට ගැටෙන ඡායාව අල්ලගෙන ඉන්නවා වගේ අපිත් මේ පේන අල්ල අරමුණ අල්ලගෙන ඉන්නේ හිඳයි මේවට හිතන්නේ මේවට කියන්නේ මේවට කරන්නේ නැහැ එතකොට ඉබේමයි පැත්තකට ගියාම එයා ඉන්නවා කියන එක තියෙනවා. මෙහෙ බලාගෙන මෙහෙ පවුඩර් ගන්නවා වගේ කන්නාඩි මේ ආරම්භ මෙහෙ බලාගෙන මේ හිතටනේ පේන්නේ කියලා නුවණින් මෙහෙට දැමුණා හිතියොත් මම මෙහෙ අල්ලගන්නේ. පැත්තකට යනකොට අතහැරෙනවා. ඒකයි මේ නැවත නැවතත් කියන්නේ. මෙහෙ බලන්න ඇත්තටම පේන්නේ හිතට හිත කියන්නේ ආධ්‍යාත්මික දෙයක් ස්පර්ශය කියන්නේ නෙමෙයි. නේද? කණ්ණාඩිය පවුඩර් ගන්න කණ්ණාඩියේ වැටේ ඡායාව පවුඩර් ගන්න කෙනක් මේ ඉදිරියෙන් තියෙන දෙයට හිතන ඒ හිතින් කියින් කියින් කරන කෙනත් අතර වෙනසක් නැහැ කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැහැ නේ. අපි තිරසංගත සතා මොඩයි කියලා කියනවා. අපි අපේ මට්ටමට මොඩයි කියලා දන්නේ නැහැ. ඉතින් කණ්ණාඩියේ පවුඩර් ගාන කමින්ම තියෙනවා එයාට ඒක ඇත්තයි කියලා. ඒක හොඳට අහු වෙලා කියලා කියනවා. හොඳට අහුනහම ඒක ඇතුණම් කියන ලක්ෂණය තමයි මනස හැපිලා හිටන අතහැරෙන්නේ. ඒ වගේ ඉදිරියෙන් තියෙන වස්තුව ගැන හිතනවා කියන එකෙන් ඒ ගැන කටයුතු කරනවා කියන එකෙන් කියනවා අපිට මේ වස්තුව මෙහෙ තියෙන කියලා අපි පිළිඅරගෙන තියෙන කියන්නේ. ඒක හොඳට අහු වෙලා තියෙන කියන්නේ. පැත්තකට යනකොට දැකපු දේවල් දැකපු අය කියනවා කියන එක හිතින් ඉන්නේ. මේ කර්ණාඩිය පවුඩර් ගාලා ඉන්නේ අපි හැමෝම. එතකොට අපි කණ්ණාඩිය පවුරන ගන්න එහෙ පෙවු තියෙනවා හොඳට අරලතු. නමුත් පවුර ගන්න මෙහි මොකද? මෙහි ඡායාව එහෙ ගන්න කියන එක එහෙ වගේ පෙවුනේ මෙහි. අර විදුරෙන් එහා තියෙන වස්තුව නිපාට කරලා දුන්නේ මේ විදුර නිසායි කියන එකෙන් තියෙනවා. දැන් අර කණ්ණාඩියේ පවුරන ගන්නවා වගේ තමයි බාහිර නිපාට වස්තුවක් පිළිගන්නවා. ඒ නැවත නැවත කියන්නේ ඒකයි අරකට. මෙතන තියෙන අවාසිය තමයි බාහිර තියෙන දේවල් මෙහෙම අල්ලගත්තොත් ඒ නිමිති හිතෙනවා. ආපහු දැක්කට දැකපු දේ තියනවා කියලා හිතෙනවා. හොයාගෙන යනවා. ඔය හොයාගෙන යෑමමයි මරණ සම්මුතිත් හොයාගෙන. දැන් මේ ලෝකේ දැකපු දේවල් කොච්චර තියෙනවද ඔයාලට? අඩු නැහැ. ඒ ඔක්කොම වෙලා තියෙන එකක් එකක් ගානේ ওই නිමිති හිතලා තියෙන මේ වැරද්ද නේද? හැම වෙලාවෙම ඔයගලන්ට හොඳට මතක තියාගන්න ඉදිරියෙන් තියෙන දේකට හිතන කියන කරන ගාන කන්නාඩි පවුඩර් ගන්නවා කියන එක මතක තියාගන්න. මේ ඉදිරිය බලනකොට මෙහි නිසංසි පේනව නේද කියන තැනකින් ඉන්න ගානේ අපි අපේ මූණේ පවුඩර් ගා ගන්නවා මිසක මේක අල්ලගෙන නැහැ කියන එකෙන් සතුටු වෙන්න පුළුවන්. කාලයක් කරලා බලන්න මම කිව්වට නෙමෙයි ඕගොල්ලන්ට මත් වෙන්න පුළුවන් නෑ. මේ මේක තරකානුකූල සහේතුකයි. මේ කියන දහම සහේතුක විද්‍ය මොකද? මෝඩකම වෙනසක් නැහැ. තිරසංගත කතා දන්නේ එයා මෝඩයි කියලා බබේ උසස් වෙච්ච අපි දන්නේ. අපි දන්නේ අපි මෝඩයි කියලා සෞඛ්‍යවැසි දෙවියන්ට කියන අපි මෝඩයි කියලා. ඊළඟට සෞඛ්‍යවැසි දෙවියෝ ඒ මට්ටමේ රැවටෙනවා. එයාට දෙන්නේ නැහැ. හරිද? බ්‍රහ්මයාට දෙනවා එයා මෝඩයි කියලා. ඊළඟට බ්‍රහ්මයා එයා මෝඩයි කියලා දෙන්නේ රහතන් වහන්සේට දෙනවා බ්‍රහ්මයා මෝඩයි කියලා. මේ එකම පරිවලක් යන්නේ ටික ටික ටික ටික. භවය උසස් වෙච්ච හැටියට. ඒක ඇති සංකප්පතරවල වලට තේකෙන බෝඩකම රාගදේශම අඩු. කෙලෙස් අඩු කියන්නේ කෙලෙස් අඩු කියනකොට වැරද්ද ටිකක් වෙනවා. හැබැයි යාගේ මට්ටමට ඒ අහු වෙනවා. ඊට පස්සේ දෙවියෝ ගාවට ගත්තාම මොන බොරුවක්ද කියලා තේරෙන්නේ නැහැ දෙවියන්ට. ඇයි මේ ශරීරවත් වෙනවා කියන්නේ මේ ශරීරේ ගඳ දැනෙනවා දෙයඩි යුතුන් 60ක් උඩට. කෙනෙක් සම්පූර්ණ පණුව ගහපු අසුචි වලක් හැටියට මුල් තේරෙන්නේ. මේ ශරීරේ ගඳ. ඒකවල හිතන්නකෝ. නමුත් අපිට කිසි ගාණක් නැහැ. වැසිකිලි වලේ ඉන්න වැසිකිලි වලේ ඉන්න පණුව ගැන මොන්න තරම් පිළිකුලෙන්ද අපි ඉන්නේ. නමුත් උට ගාණක් නැහැ. වැසිකිලි වලේ ඉන්න පණුවට උට ගාණක් නැහැ. ඒක පිළිකුලෙන් අපි ඉන්නවා. අපි වැඩ කියලා ඉන්නේ කියලා අපිට ගන්නක් නෑ දෙවියෝ ඊට පිළිකුලෙන් ඉන්නවා. දෙවියෝ වැඩ කියලා ඉන්නේ කියලා දෙවියන්ට ගන්නක් නෑ ප්‍රඥා ඊට පිළිකුලෙන් මේක තමයි මේ හැටි. ඉතින් කෙනා කෙනා මට්ටමට ලෝකෙ හැදීලා ඉන්නක මේ කවුරුත් ඇත්තටම කියනවා නෙමෙයි. අද මේ මට්ටමින් අපි මිදෙනකොට මේ ආයතනික තැනදී දෙජක ගන්නකොට එදාට මේ මට්ටම පේනවා එදාට තේරෙනවා මේ ඉන්න මට්ටම ගැන අනුකම්පා කරන ඕගොල්ලෝ ඔක්කොම අනේ මේ ඔක්කොම රැවටිලා නේද කියලා ඕගොල්ලෝ හරි උත්සාහවත් වෙයි මේ අය මේ මට්ටමෙන් මුදව ගන්න. හැබැයි මේ මට්ටමේ ආයෙ නැහැ. ආයෙත් භාවනා කරනකොට මේ මට්ටමෙන් මිදෙනකොට ඔගොල්ලෝ ප්‍රඥාගේ මට්ටමට යන දෙයියෝ වෙන්නේ අයියෝ මෙයා රැවටිලා නේද. ඕකයි මේක යන්නේ. ඉතින් මේකෙන් මිදෙන්න තියෙන්නේ මේ මට්ටම ඕගොල්ලෝ පිළිගන්න තාක් මේ අම්මා තාත්තා දුව පුතා කාර් වාහන මේක ලෝකෙ මේක ඇත්ත කියලා මේක පිළිගන්න තාක් මේක මේ ලෝකෙ ඇත්ත වෙන තාක් ඕගොල්ලෝ ලෝකෙ පිළිගත්තා. ඒකත් ලෝකෙ ස්ථිරයි. ඒක ඇත්ත. මේ මට්ටම බොරු වෙන්න ඕනේ ඕගොල්ලන්ට. මේක හීනයක් වෙච්ච දවසක් තමයි ඕගොල්ලෝ හිතෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? මේ ඇත්ත. ඇත්ත සම්බන්ධින් මේ එකක්වත් සංකල්පනා නෙමෙයි. ඒක කළා බලන්න පුළුවන්. ඒ පස්සේ කොමෙහෙන් ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. ඔගොල්ලෝ මත් වෙන්න පුළුවන් ඇත්තද කියලා. මම ඔය මට තේරෙන මට්ටම දෙකේ උපමා මම දෙන්නේ. මම ඔය කියන්නේ නිර්භය වස්ත්‍ර බොණ්ඩ දුවන මුවත් ඉදිරියෙන් කියන දේ ගන්න අත ගන්න අපි වෙනසක් නැහැ. ඒක ඇත්තට ක්ලස් වෙන්න පුළුවන්. කණ්ණාඩියේ ඡායාවට පහින්න කෙනත් කණ්ණාඩියේ ඡායාව පවුරු කරන කෙනත් ඉදිරියෙන් තියෙන කෙනත් අතර වෙනසක් නැහැ. ඇත්තටම මොකද ඔක්කොම කණ්ණාඩියේ පුළුවන්කම තිබුණා නම් අංගපසක ඇති ඡායාවක් මවන්න මේ හිතට බැයිද මේ වගේ ලෝකයක් මවන්න පුළුවන් මේ ඕනම දෙයක් අඩුපාඩුවක් නැතුව හීනෙන් දකින්න බැයිද මේ විදිහටම හැඩතල තියෙන උයම් පොකුණු වතු පිටි දකින්න බැයිද හිතට පුළුවන් එතකොට එහෙම දැක්ක කියලා එහෙම වතු පිටි උයම් කවුරුවක් තියෙනවද ඉතින් මේත් ඒකම නෙමෙයි. මේ උයන් වතු පිට මිනිසු කියලා දැක්කට මේ රූප කලාප වල එහෙම ඒවා නැහැ. රූප කලාප උපකාරයෙන් මේ හිතට පෙන්වලා තියෙන්නේ. මොකද අපි මේ හිතට පෙනෙන හැඩතල වලටයි කැමති. ඒක හිතයි කියලා දන්නේ අපි හිතාගන්නේ භෞතික දෙයකින්. මේ බොහෝම ආදරෙන් ඉන්නවා කියන අපි කියමු තමන්ගේ දරුවා කියන්නේ. එයා කැමති මේ හැඩයට හිතට පේන දෙයට. ඔය හැඩේ නැතුව එතන තියෙන හං කැලේ මස් කැලේ ගොඩ ගහලා දුන්නොත් මේ දරුවා කියලා ගනේද? ඒ ගෙදෙන ගෙදෙන කියන්නේ. ඉතින් ඒ කැලේ එකක් ගත්ත ඕන යකඩ ගොඩක් පුරවලා ඔය හැඩේ මහතර දෙන්න පුළුවන් තා දරුවා ඉන්නවා කියලා ගනේද? නේද? ඒ ඒ යකඩෙන් හදපු එකක් ඒ විදිහටම වැඩ කරනවා නම් ඔය හැඩේ තියෙනවා නම් මේ මරි දරුවයි කියලා ගන්න නැද්ද? ඒ හැඩේ හම්බුනම ඔක ඇතුළේ තියෙන හැම මාස් වකුගඩු කියන කැලේ ටික ඕනේද? ඕනේ නැහැ. එතකොට මේ හිතට පේන ටිකටයි අපි කියන්නේ. ඒ ටිකෙන් මිදුණොත් අනිත් ඒවා ටික ගැන එච්චර දේවල් නෙමෙයි. ඒ නිසා දුරට මතක තියාගන්න ඕනේ අද කීයක නෙමෙයි අනන්ත ජාති සංසාරේ ඇවිල්ලා තාම කන්නාඩි පවුර ගන්න මට්ටමේ මිදෙන්න බැරිලා තියෙන්නේ. අපි හිතාගෙන අපි ගොඩාක් පඬිතයි කියලා අපි ගොඩාක් දේවල් ගන්නවා කියලා මේ ලෝකයේ ඇතුලේ කොච්චරනම් දැනුමක් ඇතුව අපි තරක කරනවා අන්තිමට ඔක්කොම කණ්ණාඩිය ඇතුලේ ඇත්ත වෙච්චයි ඉන්නේ. ඉතින් මේකෙන් එළියට ගිය කෙනා මෙතන මේක ඇතුලේ අන්තිමට මේ ධහම කියලා අරගෙන ඒත් මේක ඇතුලේ තමයි. ඒකට තර්ක කරනවා, වාද කරනවා, හිතනවා, කතා කරනවා මේ ඔක්කොම එකම රාමුව. මේ රාමුව ඇතුලේ ඉතාම තීක්ෂණ ගැඹුරුමයි කියලා කතා කරන කෙනා මේක. එතකොට මෝඩම කම් කියලා කතා කරන එකත් එකම නෑ. ඔක්කොම එකම සිද්ධියේදී. කෙනෙක් කෙනෙක් මේක දැකලා කන්නාඩියේ පවුරු නොගන්න මේ ඒතර වුණොත් එයා විතරයි ඒතර. ඒක මෙහා ලෝකෙ තුල කන්නාඩිය ඇතුලේ හොඳ නරක කියලා දෙයක් තියෙයි. නමුත් මේ හට්ටිය ඇතුළේම තමයි එක්කෝ. එහෙනම් ඔය ගැන ටිකක් බලන්න. මම කියන්නේ මේ බුද්ධ උත්පාද කාලේ හරිය වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකේ හරියට පිටර කටුවක් වගේ කියලා කෝෂයක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අවිද්‍යාව නැති කෝෂේ පලාගෙන මේ ලෝකේ ඉස්සෙල්ලාම එළියට ආපු නිසා මට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියනවා. එතකොට මේ ලෝක කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ අවිද්‍යාව නැති කෝෂේ පලාගෙන ඉඳලා මේ ආයතන 12න් එළියට යන්න කිසිම කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේ නමක් විතරමයි මේකට යන පාර පෙන්වන්නේ. ඉතින් ඔබට තව බොහොම සියුම් කාරණා තියෙනවා. අවස්ථාවට අවස්ථාවට අපිට තේරුම් කරගන්න පුළුවන් ඊගාවදී තමයි දැන් නම් කාලය ඉවරයි. නමුත් ඉදිරියකදීවත් ඕගොල්ලෝ කතා කරලා ප්‍රශ්න ඇහිීම මත බොහොම වටිනා උත්තර ගන්න පුළුවන්. දැන් මම ධර්ම දේශනා කරනවා මගේ තියෙන මට්ටමක් නෑ මම ඉතින් ඔය කියනවා. නමුත් ධර්මයේ අර්ථය ගැඹුරු දේවල් ගැඹුරු තැන් ලියා ගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ ඕගොල්ලෝ අර ප්‍රශ්න මත ඒක ලියා ගැනීම තියෙන ඕගොල්ලෝ මත. මොකද හරි ප්‍රශ්න එනකොට හොඳ උත්තර හම්බ වෙන්නේ. <laughs> ඒ නිසා ගොඩක් දුරට මම මතක් කළේ දැන් ලංකාවේදී මම දේශනාවක් කරනවා නම් කොහොම හරි මේ දේශනාව ඕගොල්ලන්ට අහන්න හම්බ වෙනවා. නමුත් ප්‍රායෝගික ජීවිතේට මේක යොදා ගන්න හැටි අපිට ටිකක් දේශනාව තුළින් අහන්න හම්බ වෙන්නේ ඒ නිසා ජීවිතේ යොදා ගන්න අපි කියන භාවනා කියලා පුරුදු වෙන හැටි අහගන්න කාලයක් කොහොම හරි යොදා ගන්න බලන්න නැත්නම් දෙසැම්බර් තමයි භාවනා වැඩසටහන තියෙන්නේ. ඒ කාලයට හරි සම්බන්ධ වෙන්න බලන්න. ඊට අමතරව මම මහත්මයාට මතක් කළා හවස වන්දනාවෙන් පස්සේ හැමදාම නැත්නම් දවසක් කර දවසක් හරි අඩු ගන්න පැයක එකමාරක් හරි මම සාකච්ඡා කිරීම සඳහා ඉන්නම් ධර්ම දේශනා නැති වෙලාවල් වල එතකොට ගොඩාක් යමක ඔබන් තේරුම් කරගැනීමේ හැකියාව දෙනවා මොකද මේ ධහම තේරුනොත් ඒ තමයි අපි ලබනවා ජීවිතේ වටිනාකම. ඒ නිසා මේකේ අවශ්‍යතාවය ඇත්තටම ටිකක් වුණාම තේරුම් කරගන්න මමද මේ මොනවා හරි දෙයක් කියනවා හැම නෙමෙයි. මේ මං කියන දේකවත් පිළිගන්න පාන. මම කියන්නේ හිතලා බලන්න යනවා. මම බන කියවන්නේ නෙමෙයි. ඕගොල්ලෝ හිතන්ඩු බලන එකක්. කරන්නේ මෙහෙම හිතලා බලන්න කියන එකක් මේ කියන්නේ. මම කියන යමක් තිබුණා නම් ඕගොල්ලන්ට කියනවනම් ඒක පිළිගන්න හෝ පිළිගන්න වෙනවා හෝ නමුත් මෙතෙන්දී මම මේ යමක් ඕගලන්ට පිළිගන්න කියනවා නෙමෙයි මම කියන්නේ මේ බලන්න අපිට යමක් තියෙන්නේ මෙහෙම දැන් ඕගලන්ට තියෙන මේක ඇත්තද නැද්ද කියලා බලන්න ඕනේ බලන්න යන්න මෙන්න මෙහෙමයි අපි නැතත් අහුවේ කියන එකක් කියන මේක ප්‍රායෝගිකව අත්දැකලා බලන්න හොඳයි එහෙනම් ඒක සම්පූර්ණයි